up අපේ රටේ දේශපාලනේ ජනවාරි 8 වෙනිදා දේශපාලන මීන රාශියෙන් දේශපාලනේ මිදුණා. හැබැයි තාම මේස රාශියට ඇතුළුුනේ නැහැ. මේ නොනගතේ කාලයක් තියෙන. දේශපාලන නොනගත කාලය. මේක වෙනස් විදියට මේ කාලේ අපි අරගෙන තියෙන්නේ. මොකද මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා පාලන බලයෙන් ගිලිහිලා ගියා. හැබැයි එතුමාගේ බහුතර පාර්ලිමේන්තුව තාම තියෙනවා. එතකොට මේක ඇවිල්ලා නිකන් සම්පූර්ණ කරගත්ත නැති දේශ දේශපාලන තත්ත්වයක් තියෙන. එකන්නේ ජනවාරි අට වෙනකොට එක ජනමතයක් තියෙනවා දැන් රටේ. හරි. ඒ ජනමතයට හරියන පාර්ලිමේන්තුවක් ගොඩනගා ගත්තේ නැහැ. එතකොට එහෙම පාර්ලිමේන්තුවක් හරිනම් වහාම ගොඩනගා ගන්න ඕන. එතකොට තමයි අර බලය සම්පූර්ණයි.